අද මේ නව වසරේ පළමුවෙන්ම භාවනා පන්තිය පවත්වන ලබන දවස මේ වසරේදී වත්මේ පින්වත් අයට අකන්න ලෙස මේ භාවනා පන්තිවල සහභාගී වීමට වාසනාව දායන ඒ තුළින් සති සමාධි ප්‍රඥා වෙන ගුණධර්මයන් දියුණු කරගෙන මේ වසර ඉක්ම යාමටම ප්‍රථමයෙන් සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් වීමට වාසනාවක් අපේ භාග්‍ය උදා වේවා කියලා අප පරමයෙන්ම ආශිර්වාදනය කරමු. පසුගිය වසර අප නන්දනවත්ම වාගේ වේගින් වේගින් වේගන වේගන ගිය. ඒ සෑම වසර ලැබපු සෑම මොහොතක් පාසාම සෑම ස්නේහයක් පාසාම කාලය ඉක්ුත්ත ඉක්ුත්ත ව්‍යාපියාසර කළා. ඒ ඉක්ුත්තගේ කාලයේ දෙසට ආකර්ෂණීය අප බැලුවොත් ඇත්ත වශයෙන්ම එහි කිසිවක් ඉතිරි වී නැහැ. සම්පූර්ණ හිස් ස්වરૂපයක් विद्यමානයි. මේ தත්යේ හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් ওই භාවනාව උසස් අධ්‍යක්ෂින් ලැබුව අය බලන්න එවිට හිත ශූන්‍යතාවයකට පත්ව ගන්නට පුළුවන් ඔය සුළු අභ්‍යාසයෙන් පවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා රත්නයක් තිබෙනවා. දේවතා සංගතයේ දැක්වෙන ගාථාවක් මෙලෙසින් අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණ අනුපොබ්බන් ජහන්ති එවං භයං මරණේ පෙක්ක මානු ලෝකාමි සම්පජේ සම්ති පෙක්ඛෝ කියලා මෙහෙම ගාතාවක් කියනවා. ඒ අදහස අච්චෙන්ති කාලා කාලයේ වේගෙන් වේගෙන් ඉක්ම යනවා. පරයන්ති ගත්තියෝ මේ වේදාවල් දෙක පියාසර කරන්නාසේ ගෙවි ගෙවිගෙන යනවා. පසුගිය වසර පුරාම ඒක තමයි සිදුනේ අච්චෙන්ති කාලා අතරයන්ති ගත්තියෝ. කාලේ ඉක්ම ගියා වේදාවල් ගෙවි ගෙවි ගියා. වයෝ ගුණා අනුකුබ්බං ජහන්ති එලෙසින්ම අපගේ මේ වයස ක්‍රමානුකූලව ටිකෙන් ටික අනුකුබ්බං ජහන්ති අප අතහරිනවා. මේ සෑම කෙනෙක්ම අප අපත් ඇතුව සියලුම දෙනා දැන් වසරකින් මරණයට එක් වෙලා තියෙනවා. වසරකින් ජරාව වැඩිලා තියෙනවා. ඈතින් මිනිවලක් දිස්සෙන ඒ මිනිවල දෙසට අප මේ පියවර ඔසවනවා. අප දැනුවත් හෝ නැදනුවත් හෝ ඒ දේ එලෙසින්ම සිදෙනවා. අප නතර වී සිටියාට කාලය නතර වී සිටින්නේ නැහැ. එම නිසා අපි සෑම ස්තනයක් පාසාම මේ මරණය කරා ලං වෙනවා. දැන් මරණයට වසරකින් ලං වී අමාරුයි. මේ මරණයට පත්වන අවස්ථාවේදී අප මේ ඇලුම් කරන සෑම දෙයක්ම අපට අතහරින්නට වෙන බව මිය දන්නවා. කෙසේ වෙතත් ඒ ඇලුම් කරන්නට සිදුවන බව අතහරින්නට සිදුවන බව දැන දැන ඒවා කෙරෙහි ඇලි ඇලි තමයි ලෝක සත්‍ය වාස්තේ කරන්නේ. තමාගේ ඒ මරණය කොයි මොහොතේ හෝ පැමිණෙන ඒකාන්ත වශයෙන් තමා ප්‍රිය කරන වස්තුන් දේපල ආදී සියල්ලම තමාගේ ශරීර පංචස්කන්ධය සහිත සියල්ලම අතහැර දාන්නට සිදුවෙන අවස්ථාවක් එනවා. ඒකම් බයම් මරණයට එක්කමානව මෙලෙසින් මේ බය මරණ බය ගැන දැනගෙන නැත්නම් ඒ ගැන අපේක්ෂාවෙන් ලෝකානිසංකයතේ සම්පිතෙක්කෝ සම්පිතෙක්කෝ කියන්නේ ශාන්ත පදයේ නිර්වාණ ධාතුව බලාපොරොත්තු වෙනවා නම් ලෝකානිසංකයතේ මේ ලෞකික දේවල් කෙරේ තියෙන බැඳීම අත හරින්න කියන එක ඒ ගාථාවෙන් බුදුහාමුදුරු පෙන්වන්නේ. ලෝකානිසංකයතේ ලෝක ලෞකික දේවල් කෙරේ පිළිබඳ විගවසනාව අනවශ්‍ය ආකාර බැඳීම අතහරින්නේ කියන්නේ. මේ අතහරිනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ සියල්ල අතහැර දාලා කිසිම දෙයක් නැති පුද්ගලයෙක් වශයෙන් සිටිනවා කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු තේතවනාරාමයේ 54 කෝටියක් වේදම් කරලා හදපු එකක්. පූර්වාරාම 27 කෝටියක් වේදම් කරලා හදපු එකක්. ඒවා පරිහරණය කළා බුදුරජාණන් තව තවත් ආරාම අනන්ත ഘോഷිකාරාම වැනි අනන්ත ආරාම පූජා කරලා තිබෙනවා. ඒවා පරිහරණය කළා එදිනදා ජීවිතයට ඒක අවශ්‍ය වෙනා මරණ මොහොත දක්වාම ආ මේ තමා පරිහරණය කරන ලෞකික දේවල් නමුත් මේ ලෞකික දේවල් කෙරෙහි තියෙන බැඳීමෙන් තොරව අපිට ඒවා පරිහරණය කරන්නට පුළුවන් නම් ඒක තමයි ඒකෙන් අපි ගන්න ලබන උසස් ප්‍රයෝජනය. මේවා කෙරෙහි අපි බැඳිලා සිටියත් ඒවා කෙරෙහි බැඳීමක් නැතුව සිටියත් ඒවා ආරක්ෂා කරන්නත් පුළුවන් ඒවා තුළින් අපිට අවශ්‍ය ඵල ප්‍රයෝජනෙ ගන්නත් පුළුවන්. බැඳීම ඇතුව මේ ලෞකික දේවල් අපි ඵල ප්‍රයෝජනෙ ගන්නවා නම් ආරක්ෂා කරනවා නම් අපට සිදුවන්නේ ඒ තුලින් දුගතිගාමී වීමට බොහෝ විට එලෙසින් සිදුවෙනවා. ඒ බැඳීමෙන් තොරව ඒවා කරන්නට පුළුවන් කෙනෙකුට කොපමණ වස්තු තිබුණත් ඒක මනසට බලපාන ධර්මයක් නෙවෙයි. එම නිසා මේ ලැබපු නව වසරේදී බුදුරජාණන් වහන්සේ දක්වා ඇති අවවාදයේ පිළිපදමින් ලෝකාමිතං පජිහේ මේ ලෞකික දේවල් කෙරේ පවත්නා වූ අනවශ්‍ය ආකාරමේ බන්ධන බැඳීම් සිතින් අයින් කරගෙන අවබෝධයකින් යුතුව අයින් කරගෙන කටයුතු කරන්නට අදිෂ්ඨානයක් කරගන්නට ඕන. අප බන්ධනයකින් මේ ලෝක ලෞකික දේවල් කෙරෙහි බැඳී සිටියත් නොබැඳී සිටියත් අපිට මේ සියල්ලම අතහැර දාලා යන්නට සිදෙනවා. ඒක මෙන්න කිසිම විකල්පයක් නැහැ. එමේසා මේ වාගෙන් ඵල ප්‍රයෝජනෙ ගන්න මේවා ආරක්ෂා කරන ඒ සෑම දෙයක්ම කරන නමුත් අනවශ්‍ය බැඳීම අයින් කරනවා. බොහෝ දෙනෙක් මේ අයින් කරන්නට ගිහිල්ලා අයින් කරන්නේ භාගයන් අල්ලගෙන හිතියට වඩා තදින් අල්ලගෙන. යම පරිත්‍යාග කරන සමහර විට පරිත්‍යාග කරන්නේ පැත්තකින් තමයි තදින් අල්ලගෙන එක කොටසක් පැත්තකින් දෙනවා. සමහර අය සමහර දේවල් මට දීලා මගෙන් ඇවිල්ලා අහන පස්සේ ස්වාමීන් වහන්සේ අර කලින් දීපේ පො එක තියෙනවද? ඒ කියන්නේ සම්පූර්ණයෙන් අත්හැරීමක් සිදු වෙලා නෙවෙයි. අල්ලා ගැනීමක්. එහෙම අවස්ථාව අපි අනන්තවත් දැකලා තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තියෙන මේ සම්බන්ධයෙන් කදින ධර්ම අවවාදය. කුසලෝ ධම්මෝ අකුසලස ධම්මස් ආරමණ පච්චේන පච්චයෝ හොති කියලා පාඩයක් පටවන්න පුළුවන්. කුසල ධර්ම කරලා ඒක අකුසල ධර්මයක් බවට පත් කරගන්නවා අරමුණක් කරගන්නවා කියන එකයි ඒ අදහස. පෞද්ගලිය සත්‍ය මාස ගණන් වලදී අපි මේක එක්ක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පාඩේ තියෙන සත්‍යතාවය කොතරම්නම් හරිද කියලා අපට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. කුසලෝ ධම්මෝ කුසල ධම්ම අකුසල ධම්මස් අකුසල ධම්ම තරගණීම සඳහා ආරම්මණක් පච්චේන පජ්ජෝ හෝති ආරම්මණක් කරගන්න. අපි යමක් අත්හරිනවා අත්හරින්නේ අල්ලගෙන. ඉතින් ඒකෙන් අකුසල රැස් කරගෙන තව තවත් දුකින් දුකටපත් වීමේ මෝඩ ක්‍රියාවලියක සමහර අය න්‍යාය අතරේ නිරත වෙන බව අප දන්නවා. එම නිසා මේ වසර තුළදී තමා තේරුම් ගන්න ඕනේ මේ භාවනා කරන ලබන යෝගාවචරයෙන් වශයෙන් සම්පතික්කෝ සාන්තපදේ නිර්වාණ ධාතු අපේක්ෂාවකින් ඒ ලබා ගැනීමේ අටින් කටයුතු කරනවා නම් ලෝකාමි සම්පදයේ මේ ලෞකික දේවල් කෙරෙහි තියෙන බන්ධන බැඳීම් සියල්ල අවබෝධයකින් යුතුව අතහැර කටයුතු කරන මේ වසර තුල එලෙසින් කටයුතු කිරීමට දැන් අදිස්ථානයක් කරගන්න. ඊළඟට මේ නව වසර ලැබුවාට පසු පසුගිය වසර දෙක ආපසෑරීමක් බලලා ඒ තිබුණු අඩුපාඩු සියල්ලම මේ සකසා ගන්නට නැත්නම් එතනම සිටිනවා. නැත්නම් කිරියනවා. කිරීමක් හෝ එතන සිටීමක් නෙවෙයි වෘත්තියක් දියුණුවක් අභිවෘද්ධියක් බලාපොරොත්තු වන්නට ඕනේ යෝගාචරයන් විසින්. එමේ නිසා පසුගිය කාලය තුළදී තමාගේ සතිය කොයිතරම් දුරට වර්ධනය කරගන්නට පුළුවන් වුණාද පසුගිය වසර තුළදී තමාගේ සමාධිය පසුගිය වසර පටන් ගැනීමට ප්‍රථමයෙන් තිබුණාට වඩා දියුණුද තමාගේ ප්‍රඥාව කොයිතරම් දුරට වැඩිලා තියෙනවද පසුගිය වසර තුළදී මේ ආදී වශයෙන් පස්සට හැරී පුනරීක්ෂණයක් කරන්නට විශේෂයෙන්ම සීලය ගැන අවධානය යොමු කරන්නට ඕනේ තමා අඩුම වශයෙන් පංචශීල පද පහවත් ආරක්ෂා කරලා දෙන්නේ මේ යෝගාචර පිළිසෙට අපි ආජීවස්තම සීලය සමාදන් කරනවා. බොහෝ දෙනෙක් මම හොඳටම දන්නවා පංචිල් පද භාවත් ආරක්ෂා කරනවා. සිතින් නිර්මාණය කරගන්නා මෙහෙම දෙයක් වෙන්නට ඇති මෙහෙම දෙයක් කියන්නට ඇති මෙහෙම දෙයක් සිදු වෙන්නට ඇති කියලා හරියට ඇහෙන් දැකපු දුටුපු දෙයක් තියෙයි. පත්‍යසයෙන් දත්‍යයෙන් බොරු කිය කියා බොරු කිය කියා එන්නේ. එක් අවස්ථාවක මම එක් අයකට කිව්වා ඔහොම බොරු කියනවා නම් ඔය ඉන්න තැන කුකුරයි කියලා. ඒ තරම් සද බොරු. හිතන්නට බැරි තරම් බොරු. මෙවැනි බොරු කිය කියා මෙවැනි සීලපද ආරක්ෂා කරගන්න නැතුව පංච සීලපද පහවත් ආරක්ෂා කරන්න නැතුව කටයුතු කරලා කොහොමද භාවනාවකින් දියුණුවක් ලබන්නේ? සීලේ පදික්ඛාය නරොස්සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා බුදුහාමුදුරේ දේශනා දේශනා කළා. සීලේ පිහිටලා සීලේ පදික්ඛාය ප්‍රඥාන්තයන් පුද්ගලයන් විසින් චිත්ත සම්පන්නන්ත භාවයන් මේ සම්මත දිනු කරනවා සමාධිය දිනු කරනවා කියන එකයි අදහස. එනිසා පසුගිය වසර තුර කවර අඩුපාඩුවක් සිදු වුණත් ඒවා කෙරේ පශ්චාත්තාපයකට පත්වන්නේ නැතුව ඒ අදුපාදු සකස ගන්නට ඕන අඩු වශයෙන් අට සංවර කරගන්නට අපි දැනගන්න ඕන. විශේෂයෙන්ම සමහර අය මේ යෝගාවචරයන් අතර අපිට දැනගන්න ලැබුණා කෙනෙකුගේ අපරාධයක් අපි දන්නා හැදෙම කෙනෙකුගේ අදහසක් පිළිගැනීමට සූදානම්. තමා කියන එකේම එල්බගෙන ඒකම හරි කියලා හිතාන ඒකම හේතු ගන්නන්න කියනවා. යම් කිසි කෙනෙක් ඒක රටහැනේ අදහසක් සත්‍ය අදහසක් ප්‍රකාශ කළොත් බොහොම තදින් කෙරෙනවා. ඉතින් දෝමනස්ය තරහව හිත තුළ කැකෑරෙනවා. මේවා තියෙනවා නම් මේ යෝගාවචර පිළිස තුළ ඇත්ත වශයෙන්ම අදු කරගත යුතුයි. භාවනාවේ දියුණුවක් පමණක් නෙවෙයි භාවනා පන්තිවල සහභාගී වන මේ පින්වත් අය අතරින් විද්‍යමාන මේ යුත්තේ එදිනදා ජීවිතයේදී විවසීම, සාන්තිය, කරුණාව, මෛත්‍රිය වැනි ගුණ ධර්ම පවා දවසින් දවස වැඩි වෙනවා වැඩි වෙන ආකාරයෙන් දකින්නට පුරුදු පුහුණු වන්නට ඕනේ වැඩි වෙලා තියෙනවා කියලා සතුටු වෙන්නට හැකියාව දෙන්නට ඕනේ සමාගයේ තරහ පිටිවිලි පාලනය කරන්නට පුළුවන් නම් ඉවසීම දිගින් දිගට ගෙන යන්නට පුළුවන් නම් කලින්ට වඩා හොඳේ සිත සමාධිමත් කරගෙන යන්නට පුළුවන් දියුණුවක් තිබෙනවා කියලා පේනවා. ඒ නිසා සමාගයේ මේ අඩුපාඩු තියෙන සමාන දන්නා සමාතව පවර්ණා වූ මේ අඩුපාඩු ඒ අඩුපාඩු සකස්සාගෙන මේ වසර පුරාම සතියින් යුතුව සමාධිය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන නිවන් යාම සඳහා උත්සාහ ගන්න අධිෂ්ඨානයක් කරන්නට ඕනේ. එසේ අදිස්ථාන කරගෙන ඒ අනුව පිළිපැත්තොත් තමයි අර මා කලින් කියන ලද ආශිර්වාදයේ ආශිර්වාදේ සාර්ථක වන්නේ. නිකම් නෙවෙයි. මේ දැන් කියන කාරණාව ඒ 97 වර්ෂය ඇලලාප කතා කරන්නේ ඒක හොඳින් අහන්නට ඕන. මේ දක්ෂ යෝගාවචරයන්ට ඒ තුලින් උසස් අත්දැකීමක් සමහරට ලබන්නට පුළුවන්. අපි 1997 ගෙව 96 95 මේ ආදී වසර නම් කළා. මේවා ඇත්ත වශයෙන්ම තිබුණු දේවල් නෙවෙයි. සත්‍ය දේවල් නෙවෙයි. මේ ලෝකේ සත්‍ය දෙකක් තිබෙනවා. මෙතන ඉඳලා කියන කතාව හොඳට අහන්න, හදවතින් දැක දැක කියන කාරණාව හදවතට අවබෝධ කරගනිමින් අහන්න. එහෙම නැතුව මේ කියන දේ තේරිලා ඒක වචන මාත්‍රයකට සීමා කරන්නේ නැතුව අවබෝධ කරමින් අහන්න. එතකොට පමණයි යම්කිසි අත්දැකීමක් මේක අවසාන වෙන විට දකින්නට පුළුවන්. ඒ ලෝකේ සත්‍ය දෙකක් තියෙන්නේ සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය සම්මුතිය කියන්නේ තම අප සම්මත කරගන්නා යම් යම් දේවල්. ඒක ලෝකයා පිළිගන්නා සත්‍යයක් වශයෙන්. ඒකට කියනවා සම්මුති සත්‍ය කියලා. අනුහත කියනක සම්මුති සත්‍යයක්. සත්‍ය වශයෙන් තිබුණ නැති දෙයක්. අනුහත කියලා එකක් තිබුණේ නැහැ, අනුහය තිබුණෙත් නැහැ, අනුපාදිකුණෙත් නැහැ, පෙර වසර එකක්වත් තිබුණේ නැහැ. නමුත් ඒක අපි සම්මත කරගෙන සත්‍යයක් වශයෙන් පිළිගත්ත 97 වසර කියලා එකක් තිබුණා කියන්නේ. මේ 97 වසර කියලා එකක් තිබුණ නැහැ නේද මේක සම්මතයක් නේද කියන අවබෝධය දැන් ඇතිවන්නේ. එතකොට මේ වසරේ ජනවාරි පෙබරවාරි ආදී මාස තිබෙනවා. මේ එක මාසයක්වත් සත්‍ය දේවල් නෙවෙයි. ඒවා සම්මුති සත්‍යයක් පමණයි. ජනවාරි මාසයක් තිබුණෙත් නැහැ. පෙබරවාරි මාසයක් හෝ මාර්තු හෝ වෙනත් මාසයක් තිබුණෙත් නැහැ. ඒ සෑම මාසයකටම අප විසින් සම්මත කරගෙන තියෙනවා විවහාර කිරීමේ පහසු සඳහා මේකට මෙහෙම කියමු මේකට මෙහෙම කියමු මේ ජනවාරි මේ පෙබරවාරි ආදී වශයෙන්. එහෙම හැර ජනවාරි කියා මාසයකුත් තිබුණේ නැහැ පෙබරවාරි කියා මාසයකුත් තිබුණේ නැහැ වෙනත් මාස තිබුණෙත් නැහැ. ඒවා සම්මතියක් පමණයි. මේකත් තේරුම් ගන්න ඕනේ, පෙනී යන්න ඕනේ. මෙහි සත්‍ය වශයෙන් නොතිබුණු දෙයක් නේද? තිබුණු දෙයෙන් අපට දිස්සුනේ. ඒ අවුරුද්ද පුරා තිබුණු සතියේ දින ඉරිදාවල් සංදාවල් ළඟහරුවා. මේ එකක්වත් තිබුණු දේවල් නෙවෙයි. සම්මුති සත්‍යයක් පමණයි ඒකේ තිබෙන්නේ. සෑම දිනකම උදේට ඉර පායනවා සවසට ඉර බැස යනවා එළිය වැදෙනවා කලවර වැදෙනවා ওই ක්‍රියාවලිය සෑම දවසම සිදෙනවා ඉරිදාවල් සම්දාවල් ඒකට බලපාන්නේ මාර කැලේ ආරණිය ඉන්නකොට පත්තරයක් අවුරුදු 10 15ක් බලන්නේ රේඩියෝ එකක් අහලා නැහැ සංසාරන්නේ නැහැ, හිත ගන්නෙත් නැහැ, උදේට පානවා, සවසට ටිකට බයිනවා, කවදද දවස දන්නේ ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් නැහැ. ඒ කියන්නේ ඒ ගැන හිතීමක් නැති නිසා. මේවා ඇත්ත වශයෙන්ම නැති ධර්ම නිසා ඒසේ අවබෝධයක් නැති ඇති වුණුනේ. ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම ඉරිදාවක් තිබුණේ නැහැ නමුත් ඉරිදාවක් තිබුණයි කියලා අප සම්මත කරගෙන තියෙනවා. සංඝා අල්ලාහරවාද ආදී දවසත් මෙහෙමයි. එතකොට මේ එක සතියේ දිනයක්වත් නැති දින ඒවා සත්‍ය වශයෙන් නැතුවාට සම්මුති වශයෙන් පිළිදලා සම්මුති සත්‍යයක් වශයෙන් පිළි අරගෙන අප කටයුතු කරනවා. මේ ඉරිදාවල් නැහැ නේද අප මේ මුලාවකටපත් වෙලා සම්මුතියකින් නේද මේක ඇත්තක් කියලා පිළිගෙන තිබුණේ කියන අවබෝධයයි දැන් ඇතිවන්න ඕන. මෙන්න මෙලෙසින්ම තමයි මේ මම කියන සංකල්පය මගේ කියන අවබෝධය ගැහණියෙක් කියන කතාව, පිරිමියෙක් කියන කතාව, සත්‍යයෙක් කියන කතාව. මේ ආදී වශයෙන් අපි මේවා ව්‍යවහාර කරන ඒක සම්මුතේ සත්‍යයක් පමණයි. පරමාර්ථමය සත්‍යයක් එහි නැහැ. 97ක් නොතිබුණාසේ ජනවාරි මාසයක් හෝ සංසංගාවදා වෙන දිනයක් නොතිබුණාසේ සත්‍යේ කියා හෝ පුජ්‍යලේ කියා හෝ නැත්නම් ගැහණියක් පුරුෂයෙක් කියා හෝ මම කියා හෝ ගැනීමට සම්මුති වශයෙන් තිබෙන දෙයක් විනා පරමාර්ථ වශයෙන් දිස්සන කිසිවක් නැහැ. මේක තමයි දැන් මා විස්තර කරන්නේ විස්තරයට අනුව පිළිපදින විට මේ අයගේ සිතට ලොකු අවබෝධයක් සමහර විට ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් වෙයි. එතකොට මේ සම්මුති සියල්ලම ඉක්මවා යන්නට ඕන නිවන් යන පුද්ගලයන් දෙසින් මේ සම්මුති සියල්ලම ඉක්මවා ගිය පුද්ගලයා තමයි එකම සම්මුතියක් ගන්න නැතුව රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. ඕර්ගනික් කෙනෙක් තුළ කිසිම කිසිම සම්මුතියක් නැහැ. හොඳයි කියලා සම්මුතියකුත් නැහැ. නරකයි කියලා සම්මුතියකුත් නැහැ. එවැනි කෙනෙක් තුළ හොඳයි කියන සම්මුතියකුත් නැහැ, නරකයි කියන සම්මුතියකුත් නැහැ. සියලුම සම්මුතියෙන් ඉක්මවා ගිය කෙනෙක්. දැන් කල්පනා කරන සමාධියෙන් යුතුව තමාගේ පංචස්කන්ධයේ ඇඟ දෙස සිටින් බලලා රූපස්කන්ධේ මේ තියෙනවා ඒක දකින්න සිත මේ තියෙනවා. දැන් බලන්න නේද? මේකට මම මගේ කියලා අපි හිතා ගන්න. ඒක අපේ සිත තුළ මේ රූපය, මේ නාමය, මේ නාම රූප දෙකට මම නැත්තම් මගේ කියන හැඟීමක් අපගේ සිත තුළ තියෙනවා. මේක සිතේ තියෙන ධර්ම මාත්‍රයක් පමණයි නේද කියන අවබෝධය දැන් අපිට ලැබෙනවා. තමාගේ සිත තුළ තියෙන සම්මත වශයෙන් පිළිදලා තියෙනවා. මේ මම මේ මගේ ආත්මය නැත්නම් ගැහණිය පුරුෂෙක් ආදී වශයෙන් සම්මත වශයෙන් පිළි අරගෙන තියෙනවා. ඒ පිළිගැනීම අපගේ සිත තුළ තියෙන දැනීම් මාත්‍රයක් පමණයි. සංකල්පනා මාත්‍රයක් පමණයි. ඒක දැන් පෙනෙනවා නම් ඒ දැනීම් මාත්‍රේ අයින් කරන්න ඒ සම්මතිය දරවන්න. තමාගේ ශරීරය කෙරෙහි පවත්නා වූ මම කියන හැඟීම මගේ කියන හැඟීම සිතේ තියෙන සංඥාවක් නැත්නම් සංකල්පනා මාත්‍රයක් පමණයි වෙන සත්‍යයක් එහි නැහැ. මේක අවබෝධ වෙනවද කියලා බලන්න. දැන් මේ නාම රූප දෙකේ මේ පංචස්කන්ධය අපි රූපස්කන්ධය ගන්නවා. රූපස්කන්ධයේ තමයි රූපස්කන්ධය කෙරෙහි තමයි බොහෝ දෙනෙක් බැඳී සිටින්නේ. මේක තමයි මම ආත්ම වශයෙන් බොහෝ දෙනෙක් ගන්න ලබන්නේ. අපි මේ රූපස්කන්ධයට රූපස්කන්ධේ රූපස්කන්ධය කියලා සංඥාවක් කලවනවා සම්මුතියකින් ඒක සත්‍යයක් වශයෙන් පිළිගන්නවා. රූපස්කන්ධයට මේක රූපස්කන්ධය මේක රූපස්කන්ධය කියලා සිතින් හැඟීමක් ඒකට අලවනවා. ඒක තමයි විතින් අලවන හැඟීම තමයි සම්මුතිය කියන්නේ. ඒකට බලන්න මේ රූපස්කන්ධේ රූපස්කන්ධය කියන එක හිතේ තියෙන හැඟීමක්. රූපේ වෙනම ධර්මයක්. ඒ රූපස්කන්ධය කියන හැඟීම සම්මුතිය තවත් ධර්මයක්. ඒ සම්මුතිය අපි අයින් කරන මේ රූපස්කන්ධය කියන සම්මුතිය අපි අයින් කරනවා. මේ සියලුම සම්මුති අයින් කරන්න යන්නේ ඊළඟට අපි මොහොන කියනවා අත කියනවා කකුල් කියනවා හිත කියනවා කන කියනවා නාසය කියන ශරීරේ එක එක අවයවයන්ට නොඑක ආකාර සම්මුති දාගෙන කතා බහ කරනවා විවහාර කරනවා අපි මොහොන කියන සම්මුතිය ඉවත් කරනවා ඒ කියන්නේ මොහොන මොහොන කියන එක අපේ සිතේ තියෙන හැඟීම් මාත්‍රයක් පමණයි කිස්කට තියෙන ඒක වටේ ඉස්සරහින් මේ හැමකින් බැහැලා තියෙනවා අතක් කියනවා අතක් කියලා සම්මත වශයෙන් තිබුණාට සත්‍ය වශයෙන් අතක් දිස්වන්නේ ඇට කට ටිකක් තියෙනවා නාර ටිකක් තියෙනවා ඒක වටේ මාස් ටිකක් මේ ටිකක් ඒව වටේට හම් කඩේකින් හම්කෙන් ගහිලා තියෙනවා මේක අර්ථවත් කියලා ගන්න. ඒ වගේ තමයි කකුල කේවත් බඩ කේවත් කෙස කේවත් පාදේ ඕන එකක්. ඕනෑම කොටසක සම්මුතියකින් අපි දැඩිලා ඒක සම්මුති වශයෙන් පිළිඅරගෙන හිටියට එහි එවැනි කොටසක් නැති බව දැන් පෙනී යන්නට අත කියන එක සම්මුතියක්. පාදේ කියන එක සම්මුතියක්. මූණ කන නාසය දිව ශරීරයේ කවර කොටසක් කිව්වත් ඒ සියල්ලම සම්මුති. ඒක දැන් අපි අයින් කරනවා. එතකොට ඔන්න ඉතින් මූණේ තේපයේ ඒව සම්මුතියවත් වුණාට පස්සේ දැන් මේවා ධාතු වශයෙන් අපි බලමු. එක්ක පඨවි ආපෝ තේජෝ ආයතන ධාතු හතරටම නැත්නම් පඨවි ආදී ප්‍රමුඛ ධාතු කොටස් වලට. මේ තමාගේ රූප කොටේ තියෙන ඔය පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුවයි දිස්ස. එයි අර කලින් තිබුණු ඇහැ, කන, නාසය, දිව ආදී ඒ සම්මුතිය අපි ඉවත් කළ නිසා ඒක දිස්සන්නේ. මේ පඨවි ගතියට පඨවි ධාතුව පඨවි ධාතුව කියලා අපි සිතෙන් සංඥාවක් කලවන සම්මුතියක පිළිදලා එක සත්‍යයක් වශයෙන් පිළිගන්නවා. ආපෝ ධාතුවට ආපෝ ධාතේ අපි සංඥාවක් කියවත් සම්මුතියක් කලවනවා. තේජෝ ධාතුවටත් එහෙම සම්මුතියක් තියෙනවා වායෝ ධාතුවටත් සම්මුතියක් තියෙනවා. අපි මේ සම්මුති හතර අයින් කළ දුන්නද ඒක? පඨවි ධාතු ඒ පඨවි ධාතු කියන සංඥා මේ සම්මුතිය අයින් කළා. ඉලෙසින්ම ආපෝ තේජෝ වායෝ කියන සිසු ධාතු වල ධාතු වශයෙන් සංඥා මේ වශයෙන් පවත්නා වූ ඒ සම්මුතියත් ඉවත් කළ මෙතන තියෙන්නේ මොනවද? ඇති වෙමින් නැති වෙමින් යන රූප කොටස. ඒ කියන්නේ ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියා ශක්තියක්. මේ ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාශක්තියක් කියන එක අපේ හිතේ තියෙන සම්මතයක්. සිතින් ඒකට අපි එහෙම හඳුනා ගැනීමේ පහස සඳහා ලේබලයක් කෙරෙවුවා. නැත්නම් සම්මුතියක පීතියක්. දැන් ඇති වෙමින් නැති වෙමින් යන මේ රූප කොටස් ඒවා ක්‍රියාවලියක් කියන සම්මුතියත් අයින් කරලා ක්‍රියාවලිය කියන සම්මුතිය අයින් කළාට පස්සේ රූප කොටස නොපෙනී යන්නට ඕන හරියට කළා නම් තමාගේ සිතට රූපස්කන්ධය සම්පූර්ණයෙන් වැටී යන්නට ඕන. හරියට කරපු කෙනෙකුට ඒක සිදෙනවා. දැන් මොකද්ද තියෙන්නේ? දැන් තියෙන ඔන්නෝතන හිස් ස්වરૂපයක් ඔබට අපි කියන ශූන්‍යතාවයේ ශූන්‍යතාවය කියන. මේ ශූන්‍යතාවය කියන එකේ සම්මුතියක් තියෙනවා. ශූන්‍යතාවයකට ශූන්‍යතාවය කියලා කලවපු ලේබලයක් තියෙනවා. සම්මුතියක පිළිතලා කතා කරන්නේ. එනිසා ඒ ශූන්‍යතාවයේ තියෙන ඒ සම්මුතිය ශූන්‍යතාවයේ තියෙන සම්මුතිය අයින් කරනවා. දැන් මොකද්ද කියන්න තියෙන්නේ? වචනකින් කියන්න බැරි දෙයක් විතර වෙනවා. ප්‍රකාශ කිරීමේ ශක්තිය ඉක්මවා ගිය වාග් ශක්තිය ඉක්මවා ගිය යම් කිසි ඒක කියන්න කිය යුතු නිසා මේ ස්වરૂපයක් विद्यමානයි. ඕක තමයි රූපස්කන්ධයේ පරමාර්ථය කියන්නේ. අන්තිමට ඉතුරු වුණු රූපස්කන්ධයේ පරමාර්ථය කියලා දක්වන්නේ ඔන්න ඔතනයි. දැන් අපි වේදනාස්කන්ධය බලමු. වේදනාව කියන එක මේ අය දන්නවා සුඛ දුක්ඛ උපේක්ෂා සැප දුක මඳහත් කියන වේදනා තුනටම යොදන පොදු වචනයක් බව. මේ වේදනාව කෙරෙහි අපේ තියෙන සම්මත ටික ඉවත් කරන්නයි දැන් හදන්නේ. වේදනාවක් විඳිනකොට නම් සත්‍යයක් කියනවා මම වේදනාවක් විඳිනවා මගේ වේදනාවක් විඳිනවා තිබෙනවා කියන්නේ. ඇත්ත වශයෙන්ම වේදනාව විඳින මම හෝ මගේ කියලා පුද්ගලයෙක් නැහැ සත්‍යයක් නැහැ. තිබෙන්නේ වේදනාවක් පමණයි. දැන් ශරීරයේ දුක් පිට වේදනාවක් වෙන මොකක් හරි වේදනාවක් දැනෙනවා නම් ඒ දෙයට අවධානය යොමු කරන්න. වාඩි වෙලා ඉන්න ශරීර කොටසේ කොයි හරි වේදනාවක්ද? ඒ වේදනාව දැනීම හැර ඒ වේදනාව දැනෙන රූප කොටස ඇර වෙන කිසිම ධර්මයක් වේදනාව විඳින සබ්දේ පුද්ගලෙක නැහැ. ඒක මෙයාට බලන්නට පුළුවන්. ඒ වේදනාව දැනෙන ශරීර කොටස දෙකට සිතින් අවධානය යොමු කරලා වේදනාව දෙකට ඊට පසු අවධානය යොමු කරලා සිටින් මේ දෙක හැර මේ වේදනාව විඳින ස්ථානයේ ගැහණියක් කියා මිනිහෙක් කියා සත්‍යයක් කියා ගැනීමට වෙන කිසියක් තියනවද කියලා බලන්නට පුළුවන්. එතකොට පේන්න ඕන වේදනාවක් තිබෙනවා නමුත් වේදනාව විඳින සත්‍යයක් නම් නැහැ. වේදනාව මගේ වේදනාව මම කියපු එක අපගේ සිත තුළ තිබුණු සම්මුතියක්. සම්මත වශයෙන් අපි පිළිදලා ඒ අනුව කටයුතු කළා. ඒ සම්මුතිය දැන් ඉවත් කරන්න ඕනේ. දැන් මේ වේදනාවට අපි ලේබල් තුනක් කලවනවා. සුඛ වේදනාව කියලා එකක්, දුක්ඛ වේදනාව කියලා එකක්, අදුක්ඛම සුඛේවත් උපේක්ෂා වේදනාව කියලා තවත් වේදනා. වේදනා කොටස් තුනක්. ලේබල් තුනක් සංඥා තුනක් තිබෙනවා. සුඛ වේදනාවට සුඛ වේදනාව කියන්නේ හිතේ තියෙන සම්මුතියෙන් ඇති කරගත්තු සංඥා මාත්‍රයක් පමණයි. මේක තේරුම් ගන්න. දුක් වේදනාට දුකක් කියන එකත් හිතේ පවත්නා වූ සංඥාමය සම්මුති මාත්‍රයක් පමණයි. උපේක්ෂා වේදනාවට කරනු ලබන ඒ නාම මාත්‍රයක් සංඥාවකට සීමා වූ සම්මුති මාත්‍රයක් පමණයි. අපි දැන් මේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා තුනේම පවත්නා වූ මතු පිටින් පවත්නා වූ සම්මුති සත්‍යය ඉවත් කළොත් වේදනාව එතකොට සුඛ දුක්ඛ උපේක්ඛා කියලා තුනකට බෙදෙන්නේ එකම ධර්මයක් බවට පත්වනවා විඳීමක් විඳීමක් විඳීමක් එච්චරයි වේදනාව කියන්නේ විඳීමක් මේ විඳීම විඳීම විඳීම කියන එක අපගේ සිත තුළ තියෙන සම්මතියක් දැන් ඇති කරගත් සම්මතියක් සංඥාවක් දැම්ම ඒ සංඥාවේ පිට සම්මතියක පිට කතා කරන විඳීමක් තිබෙනවා විඳීමක් තිබෙනවා ඒ සම්මතිය අයින් කළොත් විදීමක් කියන සම්මුතියක් අයින් කළොත් මෙතන නාම මාත්‍රයක් නාම මාත්‍රයක් නැත්නම් දැනීම මාත්‍රයක් කියන හැඟීමක් ඇති වෙනවා. ඒකත් සම්මුතියක්. අපච්චදින් දානවා ඒකට මේක මේ හඳුනා ගැනීම සඳහා යම් කිසි සංඥාමය සම්මුතියක්. මේ නාම මාත්‍රයක් කියන එකත් අයින් කළොත් ඒ සම්මතියත් අයින් කළොත් වේදනාව කියන එකේ මොනවද අන්තිමේ ගන්නට තියෙන પરමාර්ථයද හරියට අයින් කළොත් ප්‍රවිදී සිත ශෝන්‍යතාවයකට පත් වෙන කිසිත් නැත කියන සංඥාවේ පීඩනවා සමාජයේ මොකක්ද කියන කෙනෙකුට නම් මේක හොඳට කරන්න පුළුවන් දැන් ඔය කිසිත් නැත හිතෝන්‍යතාවය කියන සම්මුතියක් දැන් අයින් කරනවා. ඒකත් අපේ හිතේ තියෙන ඒක හඳුනා ගැනීම සඳහා දමන සංඥාමයක්. සංඥාමය සම්මුතියක්. එතකොට කොහොමද ඉතිරවන්නේ? වචනයෙන් විස්තර කරන්න නැහැ කියවන වචන සීමාවල් ඉක්මවා ගිය යම් කිසි තත්ත්වයක් උද්ගත වෙනවා ඒකට අප කියනවා වේදනාවේ පවත්නා වූ පරමාර්ථ ස්වરૂපය කියන්නේ. අපි මේ කතා කරන්නේ සම්මුතිය ඉක්මවා පරමාර්ථයේ මත කරගෙන නිවන් යෑමට මඟක් නේ කියන්නේ. ඊළඟට අපි යනවා දැන් සංඥාවට. මේක නම් මුලට අහන්න ඕනේ මොකද සංඥාව තමයි සම්මුති ගුහාව. මේ ලෝකේ යන්තා සංඥා තියෙනවා නම් ඒ සියල්ලම සම්මුති සද්දේ කියලා කියනවා නම් ඒක නිවැරදියි. අපේ මේවා ගෙවල් මේවා මේසේ මේවා කුටිය මේ අහවල අහවල් සතාය අහවල් දේ මේ ආදී විවිධ ආකාරයෙන් සංඥාවල පැටලි පැටලී සිටින්නේ ඒ සංඥා දාගෙන ව්‍යවහාර කිරීමේ පහසු සඳහාපත් පහසු සඳහා කටයුතු කරනවා ඇත්ත වශයෙන්ම මේ සංඥාවල සත්‍ය ස්වરૂපයක් නෑ දැන් මේ ගොඩනැගිල්ල කියවට ගොඩනැගිල්ල කියන එක සංඥාවක් සත්‍යයක් නෙවෙයි බිත්තිය කියනවා බිත්තිය කියන එක සංඥාවක් බඩෝ ටිකක් එක පොඩට තියලා ඒක බිත්තිය කියන එක සංඥාවක්. සත්‍යයක් නෙවෙයි. මේසේ කියන එක සත්‍යයක් නෙවෙයි දී කැල් ටිකක් එක් ආකාරයකට සතහනකට තබලා තියෙනවා. මේ විදිහට මේ ලෝකයේ කිසිම දෙයක ඔය සංඥාමය සත්‍යතාවයක් विद्यमान වන්නේ ඒක තේරුම් ගන්නට ඕන. දොරක් කියවත් ජනේලයක් කියවත් අතක් කියවත් කකුලක් කියවත් මූණක් කියවත් ගැහණිය පොල්ටෙක් බල්ලෙක් කුරුල්ලෙක් සතෙක් කවර ආකාර සංඥාවක් අපි දාගෙන කතා කළත් ඒව ඔක්කොම සම්මති සත්‍ය විනා පරමාර්ථමය සත්‍යයක් නොවේ. අපි මේ සම්මුති ඉවත් කළොත් මොකක්ද ඉතුරු වෙන්නේ? දැන් සංඥා අපි විස්තර කරනවා බුදුහාමුදුරුවෝ කියපු ඇටේට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියනවා. මේ සංඥාවලට මගේ හැඟීම මගේ හැඟීම නැත්තම් මමයි හැඟීම අඳුරගත්තේ කියන වැරදි සම්මතියක් පිළිදලයි කටයුතු කරන්නේ. අපි නොයෙක් දේවල් රූපාදී සංඥා හඳුනා ගන්නා විට අපගේ සිත තුළ නාම මාත්‍රයක් ඇති වී නැති වී යන හැර ඒ හඳුනා ගනු ලබන කෙනෙක් දක්නට ලැබෙන්නේ දැන් මා මේ ශබ්ද පිට කරනවා මේ අයගේ කනේ වදිනවා මේ අය ඒ වචන හඳුනා ගන්නවා මේ කියන්නේ මේකයි කියලා. ඒ හඳුනා ගැනීම මේ අයගේ සිත තුළ ඇති වී නැති වී යාම ඇර ඔය හඳුනා ගැනීම කරන ලබන මම කියා හෝ සත්‍යයක් කියා නැත්නම් ගැහණියෙක් කුරුසෙක් වශයෙන් ගන්නට කිසිවෙක් නැහැ. අන්න ඒක තේරුම් ගන්නට. දැන් බලන්න. සංඥාවල් තිබෙනවා සංඥාවල් ඇති කර ගනු ලබන සත්‍යෝ නැහැ. එතකොට සංඥා ඒ මගේ කියන සංඥාව නැත්තම් මමේ මගේ හැඟීම කියන සංඥාව සම්මුතියේ පිටලා කරනු ලබන කතාවක්. අපි ඒක අයින් කරනවා. මෙතන තියෙන්නේ ස්වභාවික වශයෙන් සිදුවෙන හැඳිනීම් මාත්‍රයක් ඇතිවීමේ නැති වී යාම හැර අන් කිසිවක් නොවේ කියන අවබෝධයේ පිටලා ඒක කළ යුතුයි. දැන් ඒකට ඔය මගේ හැඟීම මම මම හඳුනාගත්තා කියන සංඥාව සම්මුතිය ඉවත් වෙලා. එවිට දැන් තියෙනවා රූප සංඥා, ශබ්ද සංඥා ආදී හය ආකාර සංඥා. මේ ඔක්කොම සම්මුතිය. අපේ රූපයක් හඳුනාගත්තත් එතන තියෙන හැඳිනීමක් පමණයි. ශබ්දයක් හඳුනාගත්තත් එතන තියෙන හැඳිනීමක් පමණයි. ගඳ සුවඳක් රසයක්, කයර දැන ස්පර්ශයක්, මනස දැන යමක් හඳුනාගත්තත් ඒ සෑම අවස්ථාවකදීම ඇතිවන්නේ සත්‍ය වශයෙන් හැඳිනීමක් පමණයි. ඒවට අපි ලේබල් අලවෙනවා. සම්මුතියක පිළිදලා කටයුතු කරනවා මේවට අපි රූප සංඥා කියමු මේවට ශබ්ද සංඥා කියමු මේවට ගන්ධ සංඥා කියමු මේ ආදී වශයෙන් මේ සම්මුතිය ටික දැන් අපි අයින් කරන මේ බොරුව මේ මුලාව අපිට තේරෙන නිසා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒකේ තියෙන සම්මුති ගතිය ඉවත් කළාට පසුව දැන් ඔක්කොම එකක් බවට පත් වෙලා හැඳිනීම් මාත්‍රයක් බවට පරිවර්තනය වෙනවා ය සංඥා අය. දැන් තියෙන්නේ හැඳිනීමක් හැඳිනීමක් හැඳිනීමක් කියන හිතේ සංඥාව ඒ සම්මුතියේ ඒ හැඳිනීමක් හැඳිනීමක් කියන එකත් අපේ හිතින් අප විසින්ම ඒ හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරගත ගන්න ලබන සම්මත කරගන්න ලබන සම්මුති සත්‍යයක් පමණයි. ඒ නිසා ඒ හැඳිනීමක් හැඳිනීමක් කියන එකත් අයින් කළොත් සංඥාවට මොකක් කියලාද අපි කතා කරන්නේ? එතකොට අපිට කියන්න වෙනවා මේක නාම ධර්මයක් නාම ධර්මයක් නාම මාත්‍රයක් නාම මාත්‍රයක් කියන එකක් ඉතී තියෙන සංගතියක් මේ නාම මාත්‍රයක් වෙන සම්මුතියත් අයින් කළාට පස්සේ ගන්නට කිසිවක් නැහැ. ඔන්න ඔයදී ඒකත් හරියට අත්දගෙන කෙනෙකුට සිත පරම ශූන්‍යතාවයකටපත් වෙනවා. සංඥා නිරෝධයෙන් අත්ද ශූන්‍යතාවයක් එහිදී අත්දකිනවා. මේ ශූන්‍යතාවයට තර කලින් කියවලදී මේක ශූන්‍යතාවය ශූන්‍යතාවය කියලා දැන් සම්මුතියක පිළිලා කටයුතු කරනවා. සංඥාවක් කල වෙනවා. ඒකත් අපි අයින් කරනවා. එතකොට සංඥාවේ පරමාර්ථමය ධර්මයේ වශයෙන් මොනවද කියන්නට තියෙන්නේ? මොකද්ද සංඥාවේ පරමාර්ථය? පරමාර්ථ ධර්මය. වචනයේ සීමාව ඉක්මවා ගිය කිසිත් නැති තත්ත්වයක් පුද්ගත ගන්න. සංඥාවේ පරමාර්ථය ධර්මයේ ඒකයි. ඊළඟට අපි සංස්කාර ස්කන්ධයට බලමු. මේ මම කියන සම්මුතිය ඉක්මවා යමින් නිවනට පිටපත් කරගන්නටයි මම මේ ඇයට මේ දේශනාව යොමු කරන්නේ. හරියට ක්‍රියාත්මක කළොත් මේ දේශනාව අවසන් වෙන විට සාර්ථක අධ්‍යක්ෂකින් කීප දෙනෙකුට ගන්නට පුළුවන්. සංස්කාර කියන එක මේ පංචස්කන්ධ කතාව කියන විට අපි කියන්නේ සිතිවිලි සිතිවිලි සිතිවිලි කියලා. රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන කියන ඒ සිතිවිලි හයටයි අපි මේ සංස්කාර කියන වචනය පාවිච්චි කරන ලබන්නේ පංචස්කන්ධව කතා විස්තර කරන විට. මේ සිතිවිලි වලට සම්මුතියක පිළිදලා අපි දැසගෙන සිටිනවා, එල්පගෙන සිටිනවා සංඥාවක මේ සිතිවිලි මගේ මේ සිතිවිලි සිතන්නේ මම කියන. සෑම කෙනෙක්ම වාගේ හිතනවා. සිතිවිලි සිතන්නේ සිතන්නේ මම සිතිවිලි මගේ. මේක සම්මත වශයෙන් සම්මත වශයෙන් පීඩා කරනු ලබන කතාවක් පමණයි. සත්‍යයක් නෙවෙයි. දැන් මේ අය අපි කියන ධර්ම දේශනාව අහනකොට ඒ තේරුම් යන විට ඒක ගැන හැඟීමක් ඇති වෙනවා. ඒ ගැන සිතිවිලි දැනිට වෙනවා. මේ කියන්නේ මේකයි කියන්නේ. මේ සිතිවිලි ජනිත වී යාම හැර ওই සිතිවිලි ඇති කර ගනු ලබන පුද්ගලයෙක් මම කියලා කෙනෙක් ගන්නට නැහැ. සත්‍ය වශයෙන් දෙන්නේ ඒ සිතිවිලි ටිකක් ඇති වී නැති වී යාම පමණයි. එහෙමනම් මේ මගේ සිතිවිලි මම සිතනවා කියන හැඟීම සම්මුතිය අපි අයින් කර යුතුයි. මොකද ඒක සත්‍යයක් නොවන නිසා. මම සිතන්නේ නෙවෙයි මම සිතන්නේ නැහැ මගේ සිතිවිලි නෙවෙයි. සිතිවිලි මාත්‍ර ඇති වී නැති වී යාම සිදවන්නේ. ඒකයි සත්‍යය. එතකොට